නිවැරදි ඊ타මත්ම ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූත් ධර්මානුකූල වූත් මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථය ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්තුනි අපේ බුදුරජාණන් වහන්සේ විසින් සොයා අවබෝධ කරගෙන දේශනා කොට වදාළ මේ ಪರම ගම්බීර වූ ශ්‍රේ සද්ධර්ම රත්නය යම් කෙනෙක් ලෝක සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් දානය කරවන්නේ නම් ඒ සද්ධර්ම දානමය පින්කමයි. එහෙමනම් මේ සදහැවත් පිරිස මේ උතුම් ධර්ම දේශනාව ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට ශ්‍රවණය කරන්න පුළුවන් වෙන ආකාරයෙන් බෞද්ධ රූපවාහිනී මාධ්‍යයෙන් ප්‍රචාරය කරවීම ඒ උතුම් සද්ධර්ම දානමය ක්‍රියාවටයි අයිති වෙන්නේ. ඒ තුලින් රැස් වෙන කුසලය සීමාවක් දැක්විය නොහැකි බව අපේ බුදුරජාණන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයන්ට පැහැදිලි කළා. මේ ලෝකේ තියෙන සියලුම දාන අභිභවනය කරනවා මේ තථාගත ශ්‍රී සද්ධර්ම දාණය. ඒ උතුම් පින්කම සිදු කරගන්න අපි චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය සඳහා මේ කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පිළිතින් අද ධර්ම දේශනාව සංයුක්ත නිකායේ ආලවක සූත්‍රයෙන් තමයි සිදු කරන්නේ. මේ ආලවක සූත්‍රය මුල් කරගෙන සිදු කරන තුන්වෙනි ධර්ම දේශනාවයි මේ දේශනාව. කලින් දේශනා දෙක සම්පූර්ණ කරලා තියෙනවා. එමනම් කලින් දේශනාව අපි නිමා කරන්නට යෙදුනා මේ ලෝකේ තියෙන මහා හඬවල් හතරක් පිළිබඳව සඳහන් කරලා. මහා හඬවල් කියලා සඳහන් කළේ මුළු ජම්බුද්වීපයටම ඇහෙන හඬවල් හතරක් මේ ලෝකේ තිබුණා. මේ හඬවල් හතර අපි මුල් ධර්මදේශනාව ඉවර කරනකොට සිහිපත් කළා. එයින් අන්තිම එක තමයි මේ ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේ Tamanගේ මාලිගාවට වැඩලා ඉන්නවා කියලා සඳහන් කළාට පස්සේ ආලවක අහනවා සාතාගිර හේමවත කියන යක්ෂ සේනාධිපතියන්ගෙන් අහනවා උඹලගේ බුදුරජාණන් වහන්සේ කවුද කියලා. මම ගාව කවුද උඹලගේ බුදුරජාණන් වහන්සේ? එහෙම ආපුවාම කාරණා තුනකින් පැහැදිලි කරනවා මොල්ලි තියෙන හොඳට අං වැවිලා තියෙන වෘෂභ රාජෙක් ගාව ඒ වෙලාවෙම ඉපදිච්ච වහපටියෙක් කොයි වාගේ කෙනෙක්ද බුදුරජාණන් වහන්සේ ළඟ ඔබ ඒ වාගේ කෙනෙක් දිලිසෙන කේසරසේන සිංහ රාජෙක් ළඟ කැනහිලෙක් කොයි වගේද අපේ බුදුරජාණන් වහන්සේ ළඟ ඔබ ඒ වගේ යොදුන් 150ක් දිග ගුරුළු රාජෙක් ගාව කපුටෙක් කොයි වගේද අපේ බුදුරජාණන් වහන්සේ ළඟ ඔබ ඒ වගේ මෙහෙම සඳහන් කරාම තමයි කේන් තියෙන්නේ කේන්තිය වැඩි වෙලා යක්ෂ විමානෙන් ඒ කියන්නේ මේගොල්ලන්ගේ සංගමය මේ වෙලාවේ යක්ෂයා සමාගමයකට සහභාගී වෙලා ඉන්නේ යක්ෂ සමාගමයකට සමාගමෙන් එළියට ඇවිල්ලා මනෝසේල පර්වතයේ වම් පාය තියලා කෛලාස කූට පර්වතයේ යොදුන් 60ක් උස කෛලාස කූට මුදුනේ තමන්ගේ දකුණු පාය තියලා අහං ආලෝකෝ කියලා කෑ ගහනවා. මමයි ආලවක කියන්නේ කියලා තමයි මේ කෑ ගහන්නේ. ආන් ඒ හඬ මුළු ජම්බු දීපේටම ඇහුණා කියලා සඳහන් කරනවා. හඬවල් හතරේ හතරවෙනි එක. මෙහෙම කෑ ගහන ආලවක තමන්ගේ විමානය දිහා බලනවා. විමානය දිහා බලහම භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. ආලෝක තීරණය කරනවා භාග්‍යතුන් වහන්සේ විනාශ කරන්න. විනාශ කිරීම සඳහා ආලෝක විසින් වරුසාවල් 9ක් වස්සවනවා කියලා සඳහන් කරනවා. එකක් එකක් ගාණි භාග්‍යතුන් වහන්සේ මේකෙන් බැරි වුණොත් ඊළඟ එකකින්. එතන පළවෙනි වරුසාව පින්නතුනේ සඳහන් කර වාත මණ්ඩලයක් මවනවා කියලා. ආලෝක කියන්නේ අති ප්‍රතාපවත් යක්ෂයෙක්. ඒකයි සඳහන් කළේ මනෝශිලාවේ එක පායයි කෛලාස කෝටේ අනිත් පාය. මොනතරම් ලොකු වැද්ද. සඳහන් කරනවා දකුණු පාය කෛලාස මුදුනේ තියෙනකොට කෛලාස කෝට පර්වතයේ ආලෝකයේ බර උහුලන්න බැරුව පතුරු පතරි ගැලවි ගැලවි වැටෙනවා කියලා. ඉතින් මෙයා වාත මණ්ඩලයක් මවලා යොදුන් භාගයක් විතර විශාල පර්වතය. මේ වාගේ පර්වත වාතයෙන් උදුරලා අරගෙන පලනවා. පලලා කුඩු කරනවා. කැරි කැලි වලට පලලා වනාන්තර ගස් මුල් උගුල්ලලා ගන්නවා මේ වාතයෙන්. අරගෙන මේ ගල් සහිත ගස් සහිත මහා සුලි සුළඟක්. මවල මේ සුලි සුළඟ කෙලින්ම එල්ල කරනවා බුදුරජාණන් වහන්සේ ඉලක්ක කරලා. දැන් මේ සුලි සුළඟ මැරුවේ මෙයානේ. ඒ නිසා එයාට අවශ්‍ය තැනට ඒක එල්ල කරන්න පුළුවන්. ඒ නිසා මේ ගල් සහිතව මේ හුළඟ එල්ල කරනවා කෙලින්ම භාග්‍යතුන් වහන්සේ ආරම්භ කරලා. සඳහන් කරන ප්‍රදේශයේ අඹරවාගෙන ගල් පර්වත සහිතව විශාල හඬක් නගාගෙන හමාගෙන යන මේ සුළඟ බුදුරජාණන් වහන්සේගේ පාංශු කුල චීවරේ කොනවත් හොලවන්න සමත් නැහැ කියලා. ශරීරයේ තියෙන රෝම කූපයක්වත් හොලවන්න සමත් නැහැ කියලා. භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා මේක නිකම්ම නිකම්ම විසිරිලා යනවා. එහෙනම් ආලෝකයේ පළවෙනි ක්‍රියාවෙන් ආලෝකයට බැරි වුණා එයා බලාපොරොත්තු වෙච්ච දේ කරන්න. එයා දෙවෙනි වරුසාව නිර්මාණය කරන්න පටන් ගත්තා. ඒ දෙවෙනි වරුසාවේ තියෙන හැබැවින්ම වතුර වරුසාවක්. වැස්සක්. කොයි විදිහටද කියලා සඳහන් කරනවා ඒ වැහි බින්දු වලට මහ පොළොව කැපෙනවා කියලා. මහ පොළොවේ ආවාට වාගේ හැදෙනවා. ඒ තරම් විශාල ජල ධාරා වතුර කැට කැට මහ පොළොවට වැටෙන වේගෙන්. මොකද හැම පැත්තෙම තියෙන වලාකුළු මෙයාගේ ශක්තියෙන් එකතු කරලා එකවර වර්ෂාවක් නිර්මාණය කරලා වස්සවනවා. ගස් ගල් යට කරගෙන ගලාගෙන එන විශාල ගම් වතුරක්. මේ ගම් වතුර එල්ල කරලා තියෙන කෙලින්ම භාග්‍යතුන් වහන්සේට. සඳහන් කරනවා මේ මහා ජල ධාරාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ පිණි බින්දුවක් තරමට වදින්නවත් ප්‍රමාණවත් ප්‍රමාණවත් නැහැ කියලා. එහෙනම් මෙයාගේ දෙවෙනි වර්ෂාවිනුත් දෙවෙනි උපායනුත් එයා එයා අසමත් වෙනවා භාග්‍යතුන් වහන්සේට හානි කරන්න. ඒ නිසා තුන්වෙනි වර්ෂාව මේ පර්වත වර්ෂාවක්. තනිකරම කඳු. පර්වතම ගලවලා අරගෙන පර්වත වැස්සක් කියලා සඳහන් කරාම මොන තරම් පර්වත මෙයා එවන්නේ නැද්ද? මේ සියලුම පර්වත බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා දිව්‍යමය මල් බවට පත් වෙලා බුදුරජාණන් වහන්සේගේ වටේට වටේට වැටෙනවා. පර්වත හැටියට නෙමෙයි මල් හැටියට තමයි භාග්‍යතුන් වහන්සේ ළඟ වැටෙන්නේ. හතරවෙනි වර්ෂාව ආයුධ වර්ෂාවක්. ආයුධ ධාරාවක් වහිනවා. කඩු කිනිසි හෙලි වාගේ විවිධ ආයුධ. මේ සියලුම ආයුධ භාග්‍යතුන් වහන්සේ ළඟ මල් බවට පත් වෙනවා. පස්වෙනි වර්ෂාවේ හැටියට මෙයා අඟුරු වර්ෂාවක්. සඳහන් කරනවා එරබදු මල් වර්ණයි කියලා. රතුම රතු පාටයි ගිනිගෙන දිලිහෙන අඟුරු. තනිකරම අඟුරු වැස්සක් මේ අඟුරුද භාග්‍යතුන් වහන්සේ ළඟ මල් බවට පත් වෙලා සුවඳ හැමහමා භාග්‍යතුන් වහන්සේ ගාව වැටෙනවා. දිව්‍යමය මල් බවට පත් වෙනවා. හයලු අරුසාවක්. තනිකරම උණු අලු. නමුත් මේ උණු අලු බේගෙන් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟට එනකොට සඳුන් කුඩු බවට පත් වෙලා සුවඳ හැමහමා භාග්‍යතුන් වහන්සේ වටේට වටේට ගොඩ ගැහෙනවා. හත් වෙනි වර්ෂාව නැවත මෙයා ආයුධ වරුසාවක් එල්ල කරනවා. ඒ ආයුධත් භාග්‍යතුන් වහන්සේ ළඟ ආපෝ සරයක් මල් බවට පත්වෙච්ච බව සඳහන් කරනවා. අටවෙනි වරුසාව හැටියට මෙයා වැලි වරුසාවක් තමයි එල්ල කරන්නේ. තසියුම් වැලි බුදුරජාණන් වහන්සේ එල්ල කරන වැල්ලෙන් වැහිලා යන්නේ. නමුත් ඒ සියලුම වැලි මල් බවට තමයි භාග්‍යතුන් වහන්සේ ළඟපත් වෙන්නේ. ඒ නිසා මෙයා බලාපොරොත්තු වෙච්ච විදිහට කරදර කරන්න කරදර කරන්න බෑ මඩ වර්ෂාවකුත් එල්ල කරනවා. මේ මඩත් දිව්‍යමය සුවඳ හැම හැමා භාග්‍යතුන් වහන්සේ වටේට වටේට වැටුණා මිසක් භාග්‍යතුන් වහන්සේට හානියක් කරන්න බැරි වුණා. නම වෙන වරුසාව අඳුරක් තමයි මවලා තියෙන්නේ. කොයි වගේ අඳුරක්ද මේ නමේ? චතුරංග සමන්නාගත අඳුර වගේ අඳුරක් තමයි බුදුරජාණන් වහන්සේ ළඟට එවන්නේ. මොකද්ද මේ චතුරංග සමන්නාගත අඳුර කියලා කියන්නේ? මෙතන මේ කාරණාව පැහැදිලි කරනවා මේ විදිහට. ඝන වනාන්තරයක්. ඝන වනාන්තරයක් කියලා කියහම මේ කැලේ කපාගෙන කපාගෙන යන්න තියෙන වනාන්තරයක් නෙමෙයි. එක ළඟ ළඟ රූක්ෂ ගස් ගැවිලා තියෙනවා. උඩින් ගස්වල අතු එකතු වෙලා බැඳිලා තියෙන්නේ. මේ වාගේ වනාන්තර ඇතුලේ දවල්ටත් කළුවරයි. අන් ඒ නිසා මෙතන සඳහන් කරනවා චතුරංග සමන්නාගත අඳුරේ පළවෙනි කාරණාව තමයි ඝන වනාන්තරයක්. උඩ වියනක් වගේ බැඳිලා දවල්ට ඇතුළ කළුවරයි. එතකොට මේ දවස මාස පොය දවසක්. දැන් මාසයේ කළුවර වැඩිම දවස හැටියට අපි මේ මාස පොය දවස හඳුන්වනවා. ඒ නිසා සමහර අය මාස පොය දවස කළුවර පොය දවස කියලා කිව්වා. අතිශයින්ම දැඩි අඳුරක් තියෙන නිසා අනිත් දවස් වලට ටික ටික ටික ටික හඳ ලාවටවත් පේනවා. මාස පොය දවසට එහෙමවත් එහෙමවත් නැති නිසා දැඩි අඳුරක්. එතකොට මහ ඝන කැලෑවක් කළුවර පොය දවසක්. මුළු අහසම මේ වෙලාවේ තනි කරම වලාකුලින් වැහිලා තියෙන්නේ. ඒකට තවත් කාරණාවක්. අහස වලාකුලෙන් වැහිච්ච වෙලාව ඒ වෙලාව දවල්ටත් ආපහු අඳුරු ස්වභාවයෙන් යුක්තයි. ඒකවල ඝන වනාන්තරයක් කළුවර පොය දවසක් අහස වලාකුලෙන් වැහිලා තියෙන වෙලාව වෙලාව මධ්‍යම රාත්‍රී 12ට පමණ. ඒ තමයි අඳුර වැඩිම වෙලාව. මේ මේ කාරණා හතරම එකට එකතු වෙච්චහම මේ මේ එකතු වුණ අඳුරට කියනවා චතුරංග සමන්නාගත අන්ධකාරය කියලා. කෑලි කපන්න පුළුවන් වගේ. මේ කැලෑව ඇතුළ දවල්ටත් අඳුරුයි ඊට පස්සේ අහස වලාකුළෙන් බර වෙච්චාම තියෙන අඳුර නිසා කැලෑව ඇතුළේ තවත් අඳුරුයි. කළුවරම දවසක් නිසා කැලෑව තවත් අඳුරුයි. වෙලාවත් මධ්‍යම රාත්‍රියේ වෙලා නිසා මේ කැලෑව තවත් අන්ධකාරයි. හරියට එතකොට නිකන් කෑලි කපන්න පුළුවන් වගේ අන්ධකාරය. මේ මේ වාගේ ඝන අඳුරක් මවලා බුදුරජාණන් වහන්සේට එල්ල කරනවා. සඳහන් කරනවා මේ කොයි අඳුර තිබුණත් සූර්යා පායනකොට සියලුම අන්ධකාරය දුරීභූත වන්නාසේ භාග්‍යතුන් වහන්සේට එල්ල කරන මේ චතුගත අන්ධකාරයේ හිරුදුතු අඳුරසෙයින් විද්වංශනය වෙලා යනවා කියලා. භාග්‍යතුන් වහන්සේ ළඟ අන්ධකාරය කරන්නේ මේ අඳුර සමත් නැහැ. ආලවකයාගේ පිරිස බුදුරජාණන් වහන්සේ ළඟට එවනවා කර සඳහන් කරන ඒ පිරිස භාග්‍යතුන් වහන්සේ ළඟ කොහොම විසිරෙනවද මැස්සන් වහලා ඉන්න තැනකින් මැස්සෝ ඉහිරෙනවා වගේ භාග්‍යතුන් වහන්සේ ළඟට එන පිරිස ඉහිරිලා ඉහිරිලා යනවා කියලා. එතකොට ආලවකට පුළුහංකමක් තිබුණේ නැහැ. වරුසා 9ක් වැස්සෙව්වා. මේ එකකින්වත් භාග්‍යතුන් වහන්සේට හානියක් කරන්න බැරි වුණා. දැන් ආලවකගේ මානය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් බිඳෙමින් පවතින මුකුත් කරන්න මුකුත් කරන්න බැරි වුණා. මෙතන මුලින් සඳහන් කළා වගේ ලෝකේ භයානක හඬවල් නැත්නම් මුළු දඹදිවටම ඇහිච්ච හඬවල් හතරක් තිබුණා වගේ මේ ලෝකේ තියෙනවා අති භයානක ආයුධ හතරක්. ඒ ආයුධ හතරේ පළවෙනි එක තමයි ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ වජ්‍රායුධය. දැන් ආලෝක මධ්‍යම රාත්‍රිය දක්වාම උත්සාහ කරලා තියෙන භාග්‍යතුන් වහන්සේට කරදර කරන දැන් මැදියමක් පහුවෙන්න එනවා තවම තවම බැරි වුණා. ඊට පස්සේ තමයි තීරණය කරන්නේ මේ ආයුධය පාවිච්චි කරන්න. ආයුධ හතරේ පළවෙනි එක ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ වජ්‍රායුධය. කොයි තරම් භයානක අවියක් කියලා කියනවද? දාලා ගැහුවොත් එහෙම යොදුන් 168000ක් උසයි කියලා සඳහන් කරනවා මහමීරු පර්වතයේ. ඉතින් මේ සාමාන්‍ය කෙනෙකුට මහමීරුව පේන්නේ එහෙම කියහම දන්නේ නැති කෙනෙක් හිතන්න පුළුවන් මේ ලෝකේ මේ තරම් මිනිස්සු ඇවිදිනකොට මේ තරම් විද්‍යාව දියුණු වෙලා මේ තරම් දේවල් හොයනකොට තාම මහමීරුව හම්බුන්නේ නැත්තේ ඇයි කියලා. මහමීරුව අපි වගේ අයට පේන්නේ නැහැ. කාටද මහමීරු පර්වතය පේන්නේ? මහමීරු පර්වතය පේන්නේ අභිඥාලාභීන්ට විතරයි. මේ ධර්මයේ සඳහන් කරන මහා මේරු පර්වතයක් හැබෑවටම ඔබට සැටයක් තියෙනවා නම් ඒක තහවුරු කරන්නම නම් ඕනේ ඔබත් වීරිය වඩන්න අභිඥා ලබන්න. අද බැරිද ඒක? පුළුවන්. සම්දික්කෝ අකාලිකෝ ඒහිපස්සිකෝ මේ ධර්මය සාන්දෘෂ්ටිකයි. එදා විතරක් නෙමෙයි මේකේ ප්‍රතිඵල තිබුණේ අදත් එහෙම්මමයි හෙටත් එහෙම්මම ඵල සහිතයි. ඒ නිසා සාන්දෘෂ්ටිකයි. අකාලිකයි. කාලයක් තියෙනවද ඵල ලබන්නේ? නෑ අතීත වර්තමාන අනාගත කියලා කාලයක් නෑ. ඕනම කාලෙක මේ ධර්මයේ ඵල සහිතයි. ඒහි පස්සිකෝ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ධර්මයේ තුලට ධර්මයේ තුලට එන්න ඕනේ. ධර්මයේ තුලට ඇවිල්ලා බලන්න ඕනේ මේ කියන දේවල් මොනවද කියලා. පිටපැත්තේ ඉඳලා ඒක කරන්න කරන්න බෑ. ධර්ම සභා මණ්ඩපය ඇතුලේ මොනවද වෙන්නේ? කවුද ඉන්නේ? ඉන්න අය කොහොමද ඉඳගෙන ඉන්නේ? ඒක ඇතුලේ තියෙන උපකරණ මොනවද කියලා මේක ඇතුළට කවදාවත් ආපු නැති කෙනෙකුට එළියේ ඉඳලා නිගමනය කරන්න කරන්න බෑ. ඇතුළට ආපු කෙනෙක් තමයි ඒක නිගමනය කරන්නේ මෙහෙම තැන. එහෙනම් ධර්මයේ තුලට ආපු කෙනෙකුට විතරයි ධර්මය කියන්නේ මොකද්ද කියලා හරියටම දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඒහිපස්සික ඇවිල්ලා බලන්න කියලා සඳහන් කළා. ඔබත් මේ ජීවිතයේ අභිඥා ලැබුවොත් ඔබටත් මේ සත්‍ය සිදුවීම දකින්න මේ පර්වත රාජ්‍යය දැකගන්න පුළුවන් වෙනවා. හැබැයි හිමාලය දැකගන්නත් පුළුවන් වෙනවා අභිඥාවක් තිබුණොත්. හැබැයි හිමාලයේ අද ඔය අපිට පේන හිමාලය නෙමෙයි. හැබැයි හිමාලය ඕක නෙමෙයි. ඔය අපි දකින හිමාලයේ මුල. හැබැයි හිමාලයේ තින්නේ ඔయిత උඩ. ඒක අපිට පේන්නේ නැහැ. උඩ තමයි අනවතප්ත විල තියෙන්නේ. ඒ හිමාලය උඩ තමයි චද්දන්ත විල තියෙන්නේ. ඒ හිමාලයේ තමයි කුණාල පොකුණ තියෙන්නේ. ඒ හිමාලය උඩ තමයි රන් රිජි පර්වත තියෙන්නේ. මැණික් පර්වත තියෙන්නේ. ওই හිමාලය උඩ. නමුත් අද ධර්මයෙන් මේ රිදී පර්වත, රත්තරන් පර්වත, මණික් පර්වත ගැන කියනකොට අපිට ධර්මයේ සැකසහිත වෙනවා මේ බුද්ධ ආගමේ සුරංගනා කතා ගැන කතා තියෙනවද කියලා. බුදුදහම ඇතුලේ සුරංගනා කතා නැහැ. බුදුදහම ඇතුලේ වෙන කාගේවත් අදහසුත් නැහැ. සැබෑ නිර්මල ධර්ම රත්නය ඇතුලේ තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ අදහස පමණයි. භාග්‍යතුන් වහන්සේගේ අදහස කියන්නේ මොකද්ද? මේ 84000ක් ධර්මස්කන්ධය කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ භාවනා අධ්‍යක්ීමයි. එයයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ ඒ තුල වෙන කාගවත් ධර්මයක් නෑ. එහෙමනම් මහමෙරුව පිළිබඳව දේශනාව කරන්නේ බුදුරජාණන් වහන්සේ. කොයිතරම් උසයිද පර්වත රාජයා යොදුන් 168000ක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මෙන්න මේ සත්‍ය දේවේන්ද්‍රයන්ගේ වජ්‍රායුධය මේ පර්වත රාජයාගේ මුදුනින් ගැහුවොත් යොදුන් 168000ම කපාගෙන පතුලට ගමන් කරනවා කියලා සඳහන් කරනවා. ඒ තරම්ම භයානක ආයුධයක්. තවතිසාව තෞතිසාව කියන්නේ සක්‍ර දෙවියන්ගේ දිව්‍ය ලෝකේ. චාතුම් මහරජිකයයි තාවතිසයයි උන්වහන්සේගේ අනසක පවතින දිව්‍ය ලෝක දෙක. ඒකනේ අපි කියන්නේ දෙදෙව් ලෝකයට අධිපති සක් දෙවිද කියලා. මේ දිව්‍ය ලෝක දෙකට තමයි අධිපති. උන්වහන්සේ වැඩ ඉන්නේ තවතිසාවේ. නිරන්තරයෙන් අසුරය වෙනව කරදර කරන්නේ. නිරන්තරයෙන් දෙවියෝ සුරයයි අසුරයයි අතර යුද්ධ පවතිනවානේ. ඒ නිසා අසුරය යනවා. හැබැයි අසුරය පුදුම බයයි සක් දෙවිඳු. සඳහන් කරනවා මේ භවන වටේම සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ ප්‍රතිමා හදලා අතට වජ්‍රායුධය දීලා තියෙන පිළිරුවවල් තියෙන්නේ. අසුරයෝ ළඟට එනකොටම එනේන පැත්තෙන් පේන්නේ සක් දිනු වජ්‍රායුධය අරන් එළියට වෙලා ඉන්නවා වගේ. ඒ නිසා එහෙන්නම ආපහු දුවගෙනම යනවා කියලා සඳහන් කරනවා මහා සමය ආදී සූත්‍රවල. ඒ වගේ කරුණු සඳහන් කරනවා යන්නම යනවා අසුර භවන දක්වාමයි. ආපහු බලන්නේ අසුර භවනටම ගිහිල්ලා තමයි පස්ස බලනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් ඒ තරම් මේ ආයුධය ආරක්ෂාව සඳහා පාවිච්චි කරන ලෝකේ තියෙන අති භයානකම ආයුධ වලින් එකක්. යොදුන් 168000ක් කියලා කියහම සතපුම් ලක්ෂ කීයක්ද කියන කාරණාව වෙනම හොයලා බලන්න ඕනේ. දෙවැනි ආයුධය තමයි ගදායුධය. මොකද්ද මේ ගදායුධය කියලා කියන්නේ? ගදායුධයේ තියෙන වෙසමුණි රජු ගාව යක්ෂයන්ට අධිපති. වෙසමුණි රජු ගාව තමයි මේ ගදායුධය තියෙන්නේ. එහෙනම් සඳහන් කරනවා මොකද්ද ගදායුධය කොහොම එකක්ද? මේ කෙටි පොලු කෑල්ලක් වගේ එකක් කියලා. සමහරලාට අර පොලිසිය මහතුරු ගාව තියෙනවා කෙටි පොල්ලක්. අපි ඒකට කියන බටම් පොල්ලක් කියලා. ආන් ඒ වගේ ආයුධයක් තමයි මේ ගදා ආයුධය. යසමුණි රජුරවන්ට කේන්ති ගිහිල්ලා දාලා ගැහුවොත් සිය දහස් ගණන් කුම්බාණ්ඩයන්ගේ ඔළුව පළලා ආපහු ආයුධය රජුරු අතට මෙනවා කියලා සඳහන් කරනවා. ඒක ගදා ආයුධයේ යසමුණි රජුරු ගාව තියෙන දෙයක්. ඊළඟ ආයුධය පින්නතුනේ යම රජුරවන්ගේ නේත්‍ර ආයුධය. නේත්‍ර ආයුධය කියලා කියන්නේ ඇහැ. ඇහැක් ඒක. යම රජුරවන්ට කේන්ති ඇවිල්ලා මේ ඇහෙන් බැලුවොත් කේන්තියෙන් කුම්බාණ්ඩ ආදී සත්තු හරියට දවස පුරාම රත් වෙච්ච යකඩ කබලක් උඩට තල දැම්මොත් කොහොම පුපුරයිද? මේගොල්ලෝ එහෙම පුපුරනවා කියනවා කියන්නේ මේ එහෙම බැලුවොත්. ඒ තරම් භයානකයි ඒ ඇහැ. ඒ නිසා ඒකට කියනවා නේත්‍රායුධය කියලා. හතරවෙනි එක තමයි ආලෝක යක්ෂයා සතු දෘශ්‍යායුධය. එතකොට ලෝකයේ අති භයානක ආයුධ හතරයි තියෙන්නේ. ඒ ආයුධ හතරෙන් එකක් තියෙන්නේ ආලෝක ගාව. ඒකෙන් වැටහෙනවා ආලෝක කොහොම කෙනෙක්ද කියන වගේ. ආලෝකයේ දෘශ්‍යයිදේ සඳහන් කරනවා අහසට දැම්මොත් දෘශ්‍යයිදේ අහසට දැම්මොත් 12 අවුරුද්දකට වහින්නේ කියලා. අහස වේලෙනවා තරම්. අවුරුදු 12 කියනකම් වැස්ස මාත්‍රයක් වැටෙන්නේ නැහැ. මහ පොළොවට දැම්මොත් ගස් කොළන් සේරම වේලෙනවා කියලා සඳහන් කරනවා. මුහුදට දැම්මොත් මුහුද හිඳෙනවා කියලා සඳහන් කරනවා. නේත්‍රායුධයෙන් මහමේරු පර්වතයට දාලා ගැහුවොත් සඳහන් කරනවා මහමේරු පර්වතේ කුඩු වෙනවා කියලා. ඒ තරම්ම භයානකයි මේ දෘශ්‍ය ආයුධය. එතකොට මේ දෘශ්‍යායුධය මෙයා අන්තිමට දැන් වැහි නමයක් වස්සවල භාග්‍යතුන් වහන්සේට හානි කරන්න බැරි වෙච්ච නිසා තීරණය කරනවා මේ ආයුධය පාවිච්චි කරනවා කියලා. ආයුධයට අත තියෙනකොටම සියලු දෙවිවරු දිව්‍ය ලෝක වලින් නික්මුණා කියලා සඳහන් කරනවා. මොකද මේ ආයුධය පාවිච්චි කරුවොත් නම් අතිශයින්ම භයානකයි. ඒකට මොකද්ද මේ ආයුධය මේ ආයුධය කියලා කියන්නේ? කරේ දාගෙන ඉන්න උතුරු සළුව. මේක තමයි ආයුධය බවට පත් කරගන්නේ. ඒ උතුරු සළුවට අත තියෙනකොටම දෙවිවරු නික්මුණා එළියට කියලා සඳහන් කරනවා. මෙයා මේ ආයුධයෙන් ගාලා ගහනවා බුදුරජාණන් වහන්සේට. හැබැයි මේක පාවිච්චි කරන්න තියෙන ආයුධ අතර මෙයාගේ අන්තිම දේ. මේකට බැරි වුණොත් ආලෝකයට වෙනමුකුත් කරගන්න බැරි වෙයි. ආලෝක ඉලක්ක කරලා ගහනවා බුදුරජාණන් වහන්සේට. මේ ආයුධය සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේට එල්ල කරාම දුම් දමමින් ගිනි ගනිමින් මුළු අහස කලඹවනවා කියලා. විදුලි කොටනවා, ගොරවනවා, දුම් දානවා, ගිනි ගන්නවා. මුළු අහස කලඹවමින් හඬ නගමින් කැරකි කැරකි භාග්‍යතුන් වහන්සේ ගාවට යනවා. බුදුරජාණන් වහන්සේ හරියටම ශක්තිය අවබෝධ නොකරගත් අය මොකකින් මොකක් වෙයිද කියලා බලාගෙන ඉඳ ඇති. සඳහන් කරනවා මේ ආයුධය මෙහෙම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශිරිපතුල යට සක් වෙලා වැටුණා කියලා. ආලෝකයාගේ මාන ඔක්කොම ඔක්කොම බිඳලා ඉවරයි වෙන කරන්න දෙයක්. වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා ආලෝක කල්පනා කරනවා මේ ශ්‍රමණයා වෙහෙසටපත් කරන්න ඕනේ. මේ ශ්‍රමණයන්ට මේ ආයුධ වලින්, මේ වරුසා වලින්, මට කරදර කරන්න බැරි වුණේ මේ ශ්‍රමණේය සතු පුදුම ගුණයක් තියෙනවා. මොකද්ද ශ්‍රමණේය සතුවේ තියෙන ගුණය? මේ ශ්‍රමණේය ගාව තියෙනවා මෛත්‍රිය කියලා ගුණයක්. ඒ මෛත්‍රිය ඒ අය ළඟ තියෙන තුරු කවදාවත් ඒයට බලපෑම් කරන්න මේ ලෝකේ ලේසියෙන් කෙනෙකුට ලේසියෙන් කෙනෙකුට බෑ. එහෙමනම් මේ ශ්‍රමණයා සතු මෛත්‍රී ධර්මය මා විසින් විනාශ කරන්න ඕනේ. මෛත්‍රිය විනාශ කරලා කේන්ති අවසන් ඕනේ. කේන්ති අවසලා ශ්‍රමණයාට පහර දීම නැවත ආරම්භ කරන්න ඕනේ. එතකොට ශ්‍රමණයාගේ බල බිඳිනවා කේන්තියාම. ඉතින් මේ වගේ හරියට හරියට සාකච්ඡා කරනවා නම් අපේ ජීවිතේට කොච්චර දේවල් කොච්චර දේවල් ගන්න පුළුවන්ද? මේ තරම් බල පරාක්‍රමය නැති කරන්න පුළුවන් කියලා හිතනවා කේන්තිය විශ්වාසම. එතකොට අපිටත් කේන්තිය යනවනම් කොයිතරම් දේවල් අහිමි වෙනවද කේන්තිය නිසා. කොයිතරම් අකුසල් පිරෙනවද කේන්තිය නිසා. කේන්තියෙන් කරපු බොහෝ වැඩ පිළිබඳව පස්සේ අපි පසුතැවිලි වෙනවා. හැබැයි වැඩේ වැරදිලා ඉවරයි. පසුතැවිලි වුණා කියලා අපෝ ඒක හදන්න හදන්න බෑ කෙරුවොත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නම් අපිට නිරන්තරයෙන් දේශනා කළේ හැකිතරම් කේන්තියෙන් අයින් වෙන්න කියලා. ආඝාත පටිවිණේ සූත්‍රයෙන් මනාව පැහැදිලි කළා කේන්තියෙන් ඉවත් වෙන්නේ කොහොමද? කේන්තිය මොනතරම් පව්කාරද? කේන්ති ගන්න අය කොයිතරම් අකුසල් රැස් කරනවද? මේ වගේ කරුණු හරියට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් අපේ තියෙන අඥානකම හින්දා අනුන්ගේ වැඩවලටත් අපි කේන්ති ගන්නවා. පාරයන් එක්කෙනෙක් කරන වැරද්දක් හින්දා තවත් එක්කෙනෙක් කරන අකුසලයක් දිහා බලලා අපි ඒකටත් කියන. අර මිනිසයා කර්මයක් රැස් කළා නිරේට යනවා. එයා කරන කර්ම දිහා බලාගෙන ඉඳලා පැත්තක ඉඳලා මම පව් රැස් කරනවා. ඉතින් ඒ අපේ තියෙන අඥානකම හින්දා. මේ යක්ෂයාත් කල්පනා කරනවා මේ කේන්ති ඇති කරන්න ඕනේ. කේන්ති ඇති කළා පරද්දන්න ඕනේ. ඒ නිසා යක්ෂයා බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා එළියට යන්න කියලා. එළියට යන්න කියනකොට අපූර්වට භාග්‍යතුන් වහන්සේ නැගිටලා එළියට යනවා. යක්ෂයා කල්පනා කරන අපරාධී. මධ්‍යම රාත්‍රියත් පහු වෙනකම්ම මම උත්සාහ කරපු තරම් මේ ශ්‍රමණේ ආපුරුවට එළියට ගියානේ. මම ඇවිල්ලා යන්න කියනවා යනවා. මම බොරු මහන්සියක් වෙලා තියෙන්නේ. ඒ නිසා කල්පනා කරනවා එහෙනම් ඇවිද්දවල මහන්සි කරන්න ඕනේ. ඇවිද්දලා වෙහෙසලා කේන්ති ගන්නන්න ඕනේ. නැවත බුදුරජාණන් වහන්සේට කියනවා ආපහු එන්න කියලා. මුලින් නික්කම සමනාති කියලා කිව්වා. පස්සේ පවිෂ සමනාති කියලා ආපහු ආපහු එන්න කියනවා. එතකොට සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ යක්ෂයා යන්න කියනකොට වඩින්න නම් ඇයි භාග්‍යතුන් වහන්සේ මෙච්චර වෙලාවක් විමානයට වෙලා ඉන්නේ? ඇයි භාග්‍යතුන් වහන්සේ පින්ඩපාත කළා දානේ වළඳලා සවැත් නුවර ඉඳලා යොදුන් 30ක් පාගමනින්ම ආලෝක විමානයට වැඩියේ ආලෝකය විමානයට ඇවිල්ලා යන්න කියහම වඩින්නේ සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ එළියට වඩින්නේ නිකම්ම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අදහස් කරනවා කේන්තියෙන් ඉන්න වෙලාවේ එයාට මොකවත් කියවට වැඩක් නැහැ. තරහ ගන්න එපා කිව්වට, ಗುಣ කතා කෙරුවට, කේන්ති ආදීනෝ කියලා දුන්නට කේන්තියෙන් ඇදිලා වැඩක් නැහැ. කරනවා දරුවේ කේන්ති ගිහිල්ලා අඬනකොට පුංචි දරුවේ කේන්ති ගිහිල්ලා අඬනකොට සමහර විට එයාට කිරිපොණ්ඩ හැදුවට එයා කිරිබොන්නේ නැහැ. කේන්ති ගිහිල්ලා කොච්චර උත්සාහ කරුවත් කටහකට අරගෙන අඬන එකමයි වැඩි. දැන් එයා නලවන්න නම් එයාට වෙන මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරන්න ඕනේ. එයා බොහොම කැමති ප්‍රියයි කියලා හිතෙන දෙයක් එයාගේ අතට දුන්නාම එයා කේන්තිය නැති වෙලා ඒකත් එක්ක ඊළඟට සෙල්ලම් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඕනනම් මෙයාට තව ටිකකින් කිරිපොවන්න කිරිපොවන්න පුළුවන්. ආන් ඒ වගේ උපක්‍රමයක් භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කරන යක්ෂයා හොඳටම කේන්තියෙන් ඉන්නේ. මේ නිසා එළියට යන්න කියහම භාග්‍යතුන් වහන්සේ වඩිනවා. ඇතුළට එන්න කියහම භාග්‍යතුන් වහන්සේ ඇතුළට ඇතුළට වඩිනවා. සඳහන් කරනවා පින්තුණිය එතන මෙහෙම ලබු කැට ලබු කැට වලට චතුමදුර පුරවන්න පුළුවන්. අපි ඒ ලබු කැට දන්නවනේ. ඉස්සර කට්ටිය වතුර ගෙනියන්නත් ලබු ගෙඩියක් හදාගෙන හිටියා. ඉතින් මේ ලබු කැටේට අවශ්‍ය නම් වතුර නෙමෙයි චතුමදුර දාන්නත් පුළුවන්. හැබැයි ලබු කැටේට චතුමතුරු දාලා වැඩක් නැහැ. ලබු කැටේ පිරිසිදු නැත්තම්. ලෝකයේ තියෙන ඊටාම ප්‍රණීත මధుරතර රසයක් නේ චතුමතුරු. ඊටාම ගුණවත් ආහාරයක්. ඉතින් මේ අපිරිසිදු භාජනයේට මේක වක් කරලා වැඩක් නැහැ. එහෙමනම් චතුමතුරු දාන්න කලින් ලබු කැටේ හොඳට පිරිසිදු කරන්න ඕනේ. ඒකෝට ඇයි මෙතෙත් ලබු කැටේ උපමාවක් ගෙනාවේ? පිළිතුර ලබු කැටේ කියලා කියන්නේ අපිට. අපි ලබු කැටේ. අපේ ධර්මයේ කොයි තරම්වත් අපේ ධර්මය ගැන කොච්චර කියලා දුන්නත් අපිට ධර්මයේ වැටහුන්නේ අපිට ධර්මයේ වටිනාකම තේරුන්නේ මේ ධර්ම රත්නය ධර්ම රත්නයනේ. රත්න කියලා කියන්නේ ලෝකයේ තියෙන උතුම්ම මණික් වලට. ඉතින් අපි මණික් දැකලා නැති හින්දාද කොහෙද අපිට රත්න කියවට වැටහෙන්නේ. එතකොට මේ අපි දැකලා නැද්ද මණික්? අපි හරියට මණික් දැකලා නැහැ. නියම මණික්, ලෝකේ හැබෑ උතුම් මණික් අපි දැකලා තියෙනව නෙමෙයි. අපි මොකද අහලා තියෙනවද උදකප් පසාද මාණික්ය කියලා මණිකක් පිළිබඳව. සක්විති රජෙකුට පහළ වෙනවා සප්ත රතනයක්. ඒ සප්ත රතනෙන් එකක් තමයි මාණික්‍ය රතනය. මොනතරම් හැකියාවක් තියෙනවද මේ මණිකට? මේ මාණික්‍ය රතනය පරීක්ෂා කරන්න ඕන නිසා සක්විති රජුරෝ දහස් ගණන් සේලාවත් එක්ක කුඩා ගංගාවක් දිගේ ඇවිදිනවා. කුඩා ගඟක් හරහා එතර වෙනවා දහස් ගණක් මේ ගඟ දිගේ ගියහම ගඟ කොච්චර බොර වෙනවද? රජුරෝ එහා යුරට ගිහිල්ලා තමන්ගේ බ්‍රාහමණයට පොරොහිත බමුණට කියනවා මට මේ ගඟෙන් වතුර බොන්න ඕනේ කියලා. දැන් ඉතින් කොහොම වතුර දෙන්නද ගඟ මෙච්චර බොර වෙලා? උදාහරණ කරනවා පොරොහිත බ්‍රාහ්මණයා මදක් ඉවසන්නේ ස්වාමීනි. මණික අරගෙන ගිහිල්ලා ගඟ ජලයට ලං කරනවා පමණයි අච්චර බොර වෙලා තියෙන වතුර වීදුරුවන්ව පිරිසිදු වෙලා පෑදෙනවා කියලා. එතනින් වතුර ගෙනල්ලා රජුවන්ට දෙනවා උදකක් ප්‍රසාද කියලා කියන්නේ ඒකයි ජලය පිරිසිදු කිරීමේ පුදුම හැකියාවක් මේ මණිකට තියෙනවා. එහෙමනම් අපි දැකලා තියෙන අපි හොයාගන්න අපි ගාව තියෙන මණික් ගෙනහිලා වතුරට දැම්ම කියලා කවදාවත් එහෙම පිරිසිදු වෙන්නේ පිරිසිදු වෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා මේ මණික උස ලීයක මුණ ගහක වගේ යට ගහලා මධ්‍යම රාත්‍රියේ අහසේ ඔසවහම යොදුන් ගණනාවක් සඳහන් කරනවා මේ සැතපුණන් 400ක් විතර භූමි භාගය සම්පූර්ණයෙන්ම එළිය වැටෙනවා. ඉර පැවුවා වගේ එළියයි. මිනිස්සු නැගිටලා එදිනෙදා කර්මාන්ත ආරම්භ කරනවා කියලා සඳහන් කරනවා ඊරපායලා කියලා. ඒ තරම්ම මේ මාණික්ක රත්නේ එළිය විහිදුවනවා. එතකොට මෙව්වත් මේ ලෝකේ තියෙන රත්න. එතකොට ධර්ම රත්නය ධර්ම රත්නය මේ සියල්ලටම වඩා එළිය විහිදුවනවා. සියල්ලටම වඩා වටිනවා. ආන් ඒ ශ්‍රේෂ්ඨ ධර්මයත් එක්ක ජීවත් වෙන්න කියලා කීවට මේ ලෝකෙ හුඟක් දෙනාට හුඟක් දෙනාට තේරුන්නේ නැත්තේ මේ ලැබු කැත තාම අපිරිසිදුයි. රාගය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය මේ වගේ දේවල් වලින් පිරීලා හින්දා ධර්මයේ වැටහෙන්නේ නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා කල්පනා කරනවා මේ ලබු කැටය වගේ ආලෝකයාගේ හිතත් එහෙමයි. සුද්ධ කරන්න ඕනේ. සුද්ධ කළා දැන් කේන්තිය නින්නේ. දැන් මෙයාගේ කේන්තිය නිමන්නයි ඒකයි මේ උත්සාහ කරන්නේ. කේන්තිය නිමලා ආලෝකයාගේ මනස පිරිසිදු කරලා ඉරවන් ධර්මයේ ආලෝකයයි ඔළුවට පුරවන්නයි භාග්‍යතුන් වහන්සේ මේ මේ වෑයම් කරන්නේ. එහෙනම් වෙන දෙයක් දෙන්න ඕන පුංචි දරුවගේ කේන්ති නැති කරන්න වගේ මෙයාට කීකරු වෙන්න ඕනේ ඉස්සෙල්ලා. ඉතින් භාග්‍යතුන් හසිට එළියට වඩින්න කියනකොට භාග්‍යතුන් හසි එළියට වඩිනවා. ඇතුළට වඩින්න කියනකොට ආපහු ඇතුළට වඩිනවා. නැවත එළියට වඩින්න කියහම නැවත එළියට වඩිනවා. නැවත ඇතුළට වඩින්න කියහම නැවතත් ඇතුළට වඩිනවා. ඉතින් ඇතුළටත් පිටටත් භාග්‍යතුන් හසි මේ විදිහට වැඩම කරනවා. නැවත නැවත මෙයා කල්පනා කරනවා ඇවිද්දවලම වෙහෙසටපත් කරනවා. ඇවිද්දවලම වෙහෙසටපත් කරලා වෙහෙසටපත් කරලා අන්තිමට එළි වෙනකොට පාන්දර ජාමේ දෙපයින් අල්ලලා පරසක් වල ගහනවා කියලා හිතනවා. දැන් මේ ආලෝකයේ සිතුවිලි ඔක්කොම භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේගේ හිතෙන් දකිනවා මෙයා හිතන්නේ මොනවද කියලා. කෙලි වෙනකන් වෙහෙසටපත් කරවලා පාන්දර ජාමි පරසක් වල ගහනවා කියලා හිතලා ඊළඟ පාරත් එළියට යන්න කියනකොට භාග්‍යතුන් වහන්සේ වඩින්නේ නැහැ. ආසනේ වාඩි වෙනවා. වාඩි වෙලා කියනවා කරන්න පුළුවන් දෙයක් කරන්න. මං ආයෙ එළියට යන්නේ එළියට යන්නේ නැහැ. ආන් ඒ වෙලාවේ ආලෝක තීරණය කරනවා. එහෙමනම් මෙයාට තියෙන ප්‍රශ්න හතරක් විසඳගන්න. ප්‍රශ්න ටිකක් තියෙනවා විසඳගන්න. මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ මේ ලෝකේ කිසිම ශ්‍රමණ බ්‍රාහමණයෙකුට. ඒ නිසා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් පුළුවන් වෙන්නේ බුදු කෙනෙකුට විතරමයි. ආලෝක මේ ප්‍රශ්න වලට උත්තර බොහෝ දෙනාගෙන් හොයලා තිබ්බට ආලෝකට උත්තර හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ බුදු කෙනෙක් හැර වෙන කාටවත් මේවා විසඳන්න බෑ. ආලෝකගේ අම්මයි තාත්තයි ජීවත් වෙලා ඉන්න කාලේ ආලවකට මේ ප්‍රශ්න ටිකත් උගන්වලා ආලවකට උත්තර ටිකත් උගන්වලායි තිබුණේ. ආලවකට උත්තර මම තාත්තා අම්මා තාත්තා කාගෙන්ද මේ ප්‍රශ්න වලට උත්තර ගත්තේ? ඒ දෙන්න උත්තර හොයාගෙන තියෙන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන්. උන්වහන්සේගෙන් ප්‍රශ්න අහලා විසඳගෙනයි තිබුණේ. පුතාට පස්සේ මේ ප්‍රශ්න ටික කියලා උත්තර ටික කියලා දීලා තිබුණා. කාලයක් යනකොට මෙයාට උත්තර ටික අමතක වුණා. හැබැයි ප්‍රශ්න ප්‍රශ්න මතකයි උත්තර අමතකයි. මෙයා කල්පනා කළා තවත් කාලයක් යනකොට ප්‍රශ්න ටිකත් අමතක වුණොත් එහෙම මේ ලෝකේ හරි වටිනාම කාරණා ටිකක් නේ. ආන් ඒ නිසා කවදා හරි දවසක කාගෙන් හරි මට උත්තර හොයාගන්න පුළුවන් වෙයි. එහෙම හිතලා මේ රන් පතක් අරගෙන ಜಾති හිංගුලක කියන පෑනෙන් ප්‍රශ්න ටික ලියලා තිබුණා. කවදා හරි මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න අදහසින්. මේ වෙලාවේ මතක් වෙනවා ආන් අර ප්‍රශ්න ටිකට උත්තර අහන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කියනවා පඤ්ඤත්තං ශ්‍රමණ උච්චිස්සාමි මම ඔබගෙන් ප්‍රශ්න අහනවා. මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. උත්තර දුන්නේ නැත්නම් හදවත පලනවා. එහෙම නැත්නම් පරසක් වල ගහනවා. මේ උත්තර මට විසඳන්න ඕනේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා එක්ක හදවත පලනවා නැත්නම් චිත්ත වික්ෂෝපයටපත් කරනවා. එහෙම නැත්නම් පරසක් වල ගහනවා. උත්තර දෙන්න කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නක්වාහන්තං ආයුෂෝ පස්සානි අහන්න. ඔබ කැමති ඕනම ප්‍රශ්නයක් මගෙන් අහන්න. මට කමක් නැහැ. මම ඕනම එකක් විසඳනවා. මට විසඳන්න බැරිද පුළුවන්ද කියන එක ඔබට ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්න අහන එක ඔබේ වැඩක්. ප්‍රශ්න ටිකට උත්තර දෙන එක මගේ වැඩක්. ඒ හින්දා ඒ ප්‍රශ්න ටික අහන්න කැමති විදිහකට අහන්න ඒ ප්‍රශ්න විසඳලා දෙනවා කියලා. ඉතින් ආලෝක යක්ෂයා ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේට මෙයා විමසන්න බලාපොරොත්තු වෙන හිටපු ප්‍රශ්න ටික ඉදිරිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ එකක් එකක් ගානේ අපූර්වට මේ ප්‍රශ්න ටික ආලෝකයට විසඳලා දෙනවා. එන්න භාග්‍යතුන් වහන්සේ ආලෝකයට ප්‍රශ්න ටික විසඳපු හැටි ආලෝක භාග්‍යතුන් වහන්සේ අහපු ප්‍රශ්න ටික මේ දේශනා මාලාවේ තව දේශනාවක තමයි සාකච්ඡා කරන්න වෙන්නේ. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි අදට දේශනාව මෙතනින් නැතර කරමු. සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලයේ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ